මේ සිටියේ මොකක්ද? පටිච්ච සමුප්පාදය. ජීවිතය අවබෝධ කරගන්න කැමති කෙනෙක් ජීවිතය අවබෝධ කරගන්න කැමති කෙනෙක් අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු ධර්මයේ තමයි පටිච්ච සමුප්පාදය. එතකොට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ අවබෝධ කරගන්න ආකාරය අපිට පෙන්වා දුන්නේ කොතනින්ද පටන් ගන්න කිව්වේ? ජරා මරණවලින්. ඊට පස්සේ ජරා මරණ වලට හේතුව මොකද්ද කියලා හොයනකොට එයාට අවබෝධ කරගන්න තියෙන්නේ ඉපදීම. උපදින්න හේතුව මොකද්ද කියනකොට එයාට අවබෝධ කරගන්න තියෙන්නේ භවය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉපදීමට හේතුව භවයමයි. දැන් මේ මොහොතකට කලින් එක පින්වත් එක්ක ඇවිල්ලා මගෙන් ආවා. එතකොට ස්වාමීනි ඔය කූඹි වගේ සත්තුන්ට පටිච්චසමුප්පාදේ තියෙනවාද? දැන් කූඹිය අපිට පේන චූටියටනේ. නමුත් ওই කූඹියව ලොකු කළොත් ලොකු කරලා පෙන්වන කැමරාවකින් බැලුවොත් අපිට පේනවා කූඹියා කෑම කනවා. කූඹියා මූණ හොදනවා. අර පූසා මූණ හොදන්නේ අත තෙමතෙම. ඒ වගේම කූඹියා මූණ හොදනවා. රණ්ඩු අල්ලනවා. කූඹියා ආස කරනවා කූඹියාගේ කෑමට. කූඹින්ගේ ගෙවල් තියනවා. කූඹි පවුල් කරනවා. ඒ ඔක්කොම අපේ රටාව කූඹියට තියනවා ඒ විදිහටම. අපිට ඇහැට පේන ලෝකෙ දිහා බලලා මේ ලොකු සත්තුන්ට පටිච්ච සමුප්පාදේ ඇත. නමුත් චූටි සත්තුන්ට නැත කියලා එහෙම එකක් ලෝකේ නෑ. පටිච්ච සමුප්පාදේ නැත්තේ රහතන් වහන්සේට විතරයි. එතකොට මේ ලෝකේ මරණයන් මත්තේ පිරිනිවන් පාන්නේ රහතන් වහන්සේ විතරයි. ඇයි ජීවිතේ ජීවත් වෙද්දී උන්වහන්සේගේ හිත පිරිනිවිලන තියෙන්නේ? ජීවත් වෙලා ඉඳි පිරිනිවපු එකට කියනවා සූපාදිශේෂ පරිනිබ්බාන. ඒ කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී තියෙනවා. නමුත් උපාදාන ස්කන්ධ රහිතයි. එතකොට අපි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මේ පටිච්ච සමුප්පාදයේ ගැනිල්ලෙන් දෙවියන්නේ බඹුන්ගේ යකුන්ගේ සතුන්ගේ පටලැවිලි ලියන්න නෙවෙයි. අපි මේකේ බලාපොරොත්තු වෙන්නේ කාගේ පටලැවිලි ලියා ගන්නද? තමාගේ පටලැවිලි ලියා ගන්නයි. එතකොට තමාගේ පටලැවිල්ල ලියා ගන්න බලාපොරොත්තු වෙනකොට අපට අපි පිළිහිට කරගන්න ඕනේ තමාව. තමා තමයි පිහිට කරගෙන ධර්මයේ පිහිට කරගෙන යන්නේ. තමා පිහිට කරගන්නේ කොහොමද? තමා තුල හටගන්නව අකුසල්. එතකොට දැන් 100න් හිටියොත් මේන් අකුසලයක් හටගත්තා කියලා අවබෝධ කරගන්න. දැන් එතකොට ඒ අකුසල් හිතසුව පිණිස පවතිනවාද අහිත දුක් පිණිස පවතිනවාද අකුසල් අහිත දුක් පිණිස පවතිනවා කියලා අවබෝධ වුණොත් මොකද්ද අකුසලයට තියෙන අහිත දුක සත්වයා අකුසල් හේතුවෙන් තමයි මරණින් මතු නිරේ උපදින්නේ ඊළඟට තිරිසං අපායේ උපදින්නේ ප්‍රේත ලෝකේ උපදින්නේ මේ වගේ අපායේ දුගතියේ උපදින. එහෙනම් ඒ බඳු අකුසලයක් මාගේ චිත්තේ දැන් බලපවත්වනවා මේ මට හිතසුව පිණිස හේතු වන්නේ නැත. ආන්නේ අවබෝධ කරන කෙනා දැන් බලනකොට එහෙනම් අකුසලයට මොකද කරන්න ඕනේ? ප්‍රහාණය කිරීම පිණිස වීරිය ගන්න ඕනේ. එතකොට බලන්න මෙයා නුවණ, වීරිය, සිහිය ආදී පාවිච්චි වීමෙන් තමයි එයාට ඒ අකුසලයේ දුරු කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි කිව්ව මෙයාට කුසල් ඕනේ. එතකොට මෙයා කුසල් වඩන්න කල්පනා කරනවා. මොකද හේතුව? කුසල් Tamanගේ හිතසුව පිණිස පවතිනවා. හිතසුව පිණිස පවතිනවා කුසල්. දැන් කුසල් නැහැ. දැන් යා දන්නවා අහලා තියෙනවා මේ කුසල් හිතසුව පිණිස පවතිනවා. දැන් යා කල්ප. එතකොට දැන් කුසල් ඉපදිලා නැහැ. දැන් යාට එහෙනම් ඕනේ මොකද්ද? කුසල් උපදවා ගන්න අන්නයා වීරිය යොදනවා යෝනිසෝ මනසිකාරේ වියදෙනවා එතකොට යාට අවස්ථාව ලැබෙනවා කුසල් උපදවා ගන්න දැන් එතකොට අපිට මේ තියෙන හැකියාවන් අපිට පාවිච්චි කරන්න බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනාවලින් ගන්න ඥාණය අපට උපකාරී වන්නේ නැද්ද? උපකාරී වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා භවය මේ විපාක විඳින්න විඳවන්න මේ පරිසරය හැදෙන්නේ මක් නිසාද මේක කියනවා ආනන්දේ මෙන්න මෙහෙම තේරුම් ගන්නයි කියනවා. උපාදාන හතරක් තියෙනවනේ මොනවද ඔව්. කාම උපාදාන කියන වචනේ අපි අපි අපිට තේරෙන විදිහට හරව ගමු. ඔව් යමකට ග්‍රහණය වීම කියලා අපි කියමු. එතකොට බැඳීම කිව්වත් ඒකේ අර්ථය නිකන් එච්චර සැරට තේරෙන්නේ නැහැ. යමකට දරුණු විදියට ග්‍රහණය වීම. මම මේ ග්‍රහණය වල උපමා පෙන්වන්නේ මොන විදිහටද ග්‍රහණය වෙන්නේ? අර මාසෙක් මත්සෙක් බිලියක් ගිල්ලා වගේ. මුවෙක් මද්දකට අහුණා වගේ. මේ සත්වයා ග්‍රහණය වෙනවා. මොකේද? කාමයට. එතකොට ඒක කාම උපාදාන. සත්‍ය ග්‍රහණය වෙනවා දෘෂ්ටි වලට. එතකොට දෘෂ්ටි උපාදාන. සත්‍ය ග්‍රහණය වෙනවා ඔව් සීල වරත වලට. එතකොට සීලබ්බත උපාදාන. දැන් බලන්න මේ ග්‍රහණය මම දැක්කා ඊයේ පත්‍රයක තියෙනවා මේ 1978 ඒක පාදිලි කෙනෙක්, පාස්ටර් කෙනෙක් එයා පල්ලියක් හදලා People's Church කියලා ජනතාවගේ පල්ලිය. ඊට පස්සේ මෙයා දවසක් එකපාරම තීරණය කළා තියෙනවා මට මම මේ මිනිස්සුන් එක්කන් ගිහිල්ලා පරලොවින් නෑ මිනිස්සුන්ව මලවුන්ගේ නැගිට්ටවන්න ඕනේ. මේ බලන්න හිතෙන මනස්කාරය. මොකද්ද? මලවුන්ගේ නැගිට්ටවන්න ඕනේ කියලා අර ස්ට්‍රෝබෙරි රස තියෙන වතුර එකක් හදලා මේකට දානවා සයිනයිඩ්. දාලා මිනිස්සු ඔක්කොටම දැනුම් දෙනවා පල්ලියට එන්න කියලා. දැන් බලන්න මේ මතය කියන එක උච්චර ජීවිතයකට බලපානවද? දැන් මේ තනි පුද්ගලෙක් මේ සමාජයක් විනාශ කරන්න හැටි. ඊට පස්සේ දැන් අහිංසක අම්මලා මේ ඇමරිකාවේ පොඩි ළමයි වඩාගෙන චූටි දරුවෝ වඩාගෙන මේගොල්ලෝ එනවා. ତර මේ ජිම් කියන පුද්ගලයා පාස්ටර්වරයා අර ඔක්කොම අඬ ගහලා කියනවා මං අපි ඔක්කොම දැන් නුඹලා ඔක්කොම මරණය නිදහස් කරනවා. දැන් මරණය නිදහස් කරන්න දැන් තීරණය කළේ මරන්න. කියන්නේ මැරුවට පස්සේ මං නුඹලා ඔක්කොම මලවුන්ගෙන් නැගිට්ටවනවා. මේ ඔක්කොටම ලෑස්ති කරලා තියෙනවක වසබාල්දියක්. චූටි ළමයිව අම්මලා තුරුල් කරගත්තා. වඩාගෙන ආපු ළමයිව. මේ දරුවොත් බොන්න ඕනද කියලා. ඔව් කිව්වා. සමහර අම්මලා මොකද කියලා බෑන්නා. මේ අනේ අපිට බෑ කිව්වා. එයා වටේ ඉන්නවා යාටම ඕමනා කරන මේ පිරිසක් දාගෙන ඉන්නවා මේ තගාලා. ඒගොල්ලෝ ඔක්කොම එක්කෙනෙක් බයිනිත්තුකින් යන්න ඒක අම්ම කරනවා. වහපිය කිව්ව කට. දැන් මේ ආගම් අදහන්න කියලා මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ කිව්වා කොහොම පොඩි ළමයි ටික ඉස්සරහට ගෙනෙන් කිව්වා. දැන් සමහරු අඬන්න ගත්තා, කෑ ගහන්න ගත්තා. 100 කෙනෙක් කෑ ගහුවන් පස්සේ 100ට ගැහුවා. ගහලා බිම පෙළලා හක්ක පළල් කරලා බලෙන් වක් කළා. අර අම්මට කිව්වා "පුවාපි මේ ළමයට දැන් මේක මේ සුගතිය යවන්න." කොහොමද මේ නුඹලාට මම මේ නම්බුකාර මරණයක් මේ දෙන්නේ? ඊට පස්සේ අර චූටි කිරිසප්පයන්ට මේ අම්මා තමන්ගේම දරුවට මේ වහපෝනෝ. මැරිච්ච මරණ සංඛ්‍යාව 909ක්. තනි පුද්ගලයෙකුගේ මිත්‍යා දෘෂ්ටිය මොනතරම් සමාජයට අහිත පිණිස බලපෑවද? පසුගිය දවස්වල මතකද ලංකාවේ අර දීවැඩිය රෝගී සනීප කරන්න කියලා පාදීගෙනත් ඇඹිලි පෝලා. එතකොට මේ මේ මේ දැක්කද දෘෂ්ටියකට ග්‍රහණය වීම අපි හිතනවට වඩා කොයිතරම් දරුණුද දෘෂ්ටියට ග්‍රහණය වීම. ඒ ලිපිය කිව්වදී මම කල්පනා කළා මේ අපි කොයිතරම් වාසනාවන්තයිද? මොකද හේතුව මේ ලෝකයේ මහා කාරුණික තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අපි අහලා මේ ලෝකෙ සුවපත් කරන්න කල්පනා කරනවා මිසක් අපිට සිටිවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. දැන් මං කියේ ලෝකෙ දැන් කතාබස් කරනවා අනාගතේ මහා විශාල කරදර අරුබුද සිද්ධ වේවි කියලා. විශාල ආහාරයන්ගයක් ගැන කල්පනා කරනට අපි හිතුවේ මැරෙන්න ඕනේ කියලාද? අපි හිතුවේ මොකද්ද? හැපි ග්‍රීන්ස් කියලා සංවිධානයක් හැදුවා. පුළුවන් තරම් වවන්න. එතකොට අර 2012 දෙසැම්බර් මාසයේ ලෝකයට අනතුරක් වෙනවා කියන එකට අපි මොකද කළේ? පුළුවන් තරම් මේ ජීවිතේ ගුණධර්ම දිනු කරගන්න. මම ඔබට මතක ඇති මම කියලා තියෙනවා මනුස්ස ජීවිතේ හැම තප්පරේම අපිට වටිනවා කියලා. බලන්න මේ අදහස් අපිට ආවේ මක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. අන්න බලන්න මිත්‍යා දෘෂ්ටියක් සේවනය කළ අර මිනිසුන්ට වෙච්ච දේ. ඒ මිනිස්සු බලාපොරොත්තු වුණා රිසරක්ෂන්. මලවුන්ගේ නැගිටීම. දැක්කනේ කරපු හැටි. බලාපොරොත්තු වෙච්ච දේ කොහමද වුනේ? අර අහිංසකව ටික ආයෙමත් කුඩා දරුවාගේ පටන් වයසක අය දක්වා ආගම් අදහන්න කියලා වෙච්ච දේ. අදත් මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් මේ. එහෙනම් අපිට පේනවා මේ දෘෂ්ටියකට ග්‍රහණය වීම කාමයකට ග්‍රහණය වෙනවා වගේම දරුණු එකක්. ඇයි දෘෂ්ටියකට ග්‍රහණය වුණාම කෙනෙකුට ලේසියෙන් ඒකෙන් ගැලවෙන්න බෑ. සමහර මිනිස්යන් ඉන්නවා ඒගොල්ලන්ට කියන්නේ මේ සුප්පටිනිස්සග්ගි. පටිනිස්සග්ග කියන්නේ අත්හරිනවා. සුප්පටිනිස්සග්ගි කියන්නේ ලේන්සියෙන් අතාරිනවා. සමහරු ඉන්නවා දුප්පටිනිස්සග්ගි. අමාරුයි අතාරින්න අමාරුයි දුකසී කරන්න ඕනේ. එතකොට දුකසී මතවාද අතාරින්න චරිතයකට අර දරුණු අදහස අහු වුණොත් මාළුවෙක් කැමක් ගිල්ල වගේ. ඒ මත්තෙම යනවා. සෝසිය මතයක් අතාරින කෙනෙක් හැමතිස්සෙම නිදහස හිතන කෙනෙක්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට කොයිතරම් වටිනා දේවල් දැන් අපි සාමාන්‍ය උදාහරණයක් ගමු දැන් අපේ රටේ සමහරු මම එක ධර්මයකදී අහුවාර එක හාමුදුර කෙනෙක්ගෙන් ඒ හාමුදුර අහන මිනිස්සු ඔක්කොගෙම ජීවිතයකට හාල්මැසික් කාපු නැති යාතු උසන්න කවුරුත් අත්පාත් දාගෙන ඉන්නේ හාල්මැසික් කැවිලා නැති වෙන්න බෑනේ එහෙනම් ඔය ඔක්කොටම පන්සිල් නෑ කියනවා. මේ ධර්මයේද මේ ඇහෙන්නේ? මේ ඇහෙන්නේ දෘෂ්ටියක්. බුදු කෙනෙකුගේ ධර්මයක් නෙමෙයි. එතකොට මේ මේ දෘෂ්ටිය ගත්තොත් අර මිනිස්සු අර හිස් කතා වහලා ධර්මයේ නාමයෙන් ඒ මිනිසුන්ට හිතසුව පිණිස පවතින්නේ නැහැ. මං ඒකෙන් බේරෙන්න තමයි අර පොත ලිව්වේ. එතකොට නිර්වාස ප්‍රශ්න ලිව්වේ. එතකොට කවුරුත් දන්නවා මේ ලෝකේ බොරු කතාවල් කියාගෙන මන් සුදන මන් සුදන කියලා කියාගෙන යන්න බෑ. ඒකට මම ඒක දැම්ම. නැත්තම් මං සුදන මං සුදන කියනවනේ. දැන් එහෙම කියාගෙන ඉන්න බැරි වෙන්නේ මම ඒක ලිව්වේ. එතකොට මේ උපාදාන කියන එකේ දැන් තේරෙනද කොච්චර බරපතලද? ඉතින් එහෙම එකේ ඉති බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දයේ මේ උපාදාන කෙනෙකුට නැත්තම් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන අත්වාද උපාදාන නැත්තම් නැත්තරම නැත්තම් කොහෙත්ම නැත්තම් එයාට උපාදාන නිරුද්ධ වෙලා නම් භවයක් තියනවාද නෑ බලන්න කොච්චර විද්‍යානුකූලද බලන්න මීට වඩා තායි මොකද්ද සයන්ටිෆික් කියන්නේ මීට වඩා මොකද්ද තියෙන්නේ මේක තමයි හොඳම විද්‍යානුකූල ධර්මය. මීට වඩා විද්‍යාවක් නෑ දැන් බලන්න විද්‍යා සයන්ටිෆික් එකේ ගිහිල්ලා දැන් ලෝකෙම තැති අරගෙන ඉන්නවා මොකද තැති අරන් ඉන්නේ මහ පොළොව දූෂණය වෙලා අවුරුදු 2000 ගණන්ක් අපි අපූර්වට ජීවත් වුණා මේ ලංකාවේ කවුරුත් අපේ මේ මහ පොළොව දූෂණය කළාද බලන්න මහ පොළොව කොච්චර සුවදායි කරලා තියෙනවද කියලා ශ්‍රීමා බෝධින් වහන්සේ තාම වැඩ ඉන්නවනේ බටහිර නම් වෙලාට ඉවරනේ වහගහලා ද මහපොළට වහ ගහන්න ඉගෙනුවේ කවුද? මේ සත්තුන් වහගන්න හරි ලස්සන කීමනක් කිව්වා. මේ ලංකාවෙන් ට්‍රේන් එකට ට්‍රේනින් කරගෙන ගිහිල්ලා තියෙන ඇමරිකාවට පිරිසක් මේ කෘෂි උගන්වනවා. දැන් ඒගොල්ලෝ තීරණය කළා වහ ගහන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ සත්තු මේ අතට දාගන්නවා ග්ලව්ස් දෙකක්. ගහ හොයාගෙන ගිහිල්ලා හැම සතෙක්ම ගහේම පොඩි කරනවා චිරිස් චිරිස් ගාලා. ඕන්න සයන්ටිෆික් ලෝකේ. ඔන්න විද්‍යාවේ දියුණුව. ලංකාවෙන් පුහුණු වෙන්න යනවා ළමයි. ඒගොල්ලොත් ග්ලව්ස් දාගෙන ගිහිල්ලා අර අර චූටි සත්තු පණුවෝ චූටි ක්‍රුමින් තිරිස් ගගා පොඩි කරනවා. ඔන්න බටහිර. වැඳගෙන ඉන්නේ අපි මේ හක්ක පළල වෙනකන් කතා කර කර. බටහිර තමයි මොලේ තියෙන්නේ කියලා. ඕන් තත්ත්වේ. එතකොට බලන්න අපි එහෙමද? දැන් අපි හැපි ග්‍රීන්ස් යටතේ අපි කෙම් ක්‍රම හොයනවා. මේ පිරිත් වතුර හොයනවා. පිරිත්ෙන් හොයනවා. සබ්බභාවස්ස ගාථාව කී කී වැලි වතුරන්න හොයනවා. බලන්න මේකේ තියෙන මනුස්සකම අපිට වෙලා තිබුණේ මේක අපි අපේ අපේ දේ ගැන අපි ආඩම්බර වුණේ නැහැ. අපි අපි අපේ අභිමානය අපි අඳුනාගෙන හිටියේ නැහැ. ඒකයි මේ එක එකාට අපිට යටත් වෙන්න සිද්ධ වුණේ. එතකොට බලන්න මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තමයි නියම උත්තර දුන්නේ ප්‍රශ්න වලට වෙන කවුරුවත් නැහැ. බටහිර පොළොව දූෂණය කළා. පොළොව විතර දූෂණය කළේ. ජලය දූෂණය කළා. ජලය විතර දූෂණය කළේ. වාතය දූෂණය කළා. වාතය විතර දූෂණය කළේ. මිනිස්සුන්ගේ හිත දූෂණය කළා. මිනිස්සු කාම පිස්සු වෙලා ඉන්නවා. ඒ විතරක්ද මිනිස්සුන්ට ඉගැන්වුවා හිතු මනාපට ආයුධ හදන්න. ත්‍රස්තවාදී පෝෂණය කළා. මේ ඔක්කොම බටහිරින් නිකලේ. දැන් ඉතින් මේගොල්ලෝ සුදන වෙන කතා කරනවා. ඒගොල්ලන්ට සුදන වෙන්න බෑ. කවදා හරි ආසියාවෙන් බිහි වෙලා එකක් එකක් ගානේ බටහිරට පෙන්වා දෙන්න ඕනේ. තොපි තමයි මේ ඔක්කොම කළේ කියලා. එදාට තමයි මේගොල්ලෝ නිශ්ශබ්ද වෙන්නේ. අපි දන්නේ ආසියාවෙන් කවදා බිහි වෙයිද කියලා. කවදා හරි බිහි වෙලා බටහිරට ඇඟිල්ල දික් කරන්න ඕනේ නුඹලයි මේ විපත්තියට මේ විනාශයට වග කියන්න ඕනේ කියලා. එදාට හරියනවා. නැත්තම් අපි හැමදාම හිතාගෙන ඉන්නේ කොහොමද? මේ බටහිර තමයි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ, චින්තකයෝ, දාර්ශනිකයෝ ඔක්කොම පහළ වෙලා තින්නේ කොහෙද? බටහිර. අන්න ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ භවයට හේතුව උපාදානය. උපාදානයට හේතුව තණ්හාව. කියනවා ආනන්දේ මෙන්න මේ විදිහට තේරුම් ගන්න කියලා. මේ තණ්හාව නිසා මේක වෙන්නේ කියලා. ආනන්දේ මේ තණ්හාව මොන තණ්හාවද? රූපේට ඇති ආසාව. ශබ්දේට ඇති ආසාව. රසයට ඇති ගඳ සුවඳට ඇති ආසාව. රසයට ඇති ආසාව. පහසට ඇති ආසාව. අරමුණු වලට ඇති ආසාව නැත්තරම නැත්තම් ආසාව නිරුද්ධ වෙලා නම් ග්‍රහණය වෙන්න තියක් තියනවාද? උපාදානයක් තියනවාද? නොවේ තම්බන්තේ. එහෙම උපාදානයක් නෑ ස්වාමීනි. එහෙනම් ආනන්දය තේරුම් ගන්න කියනවා. මේකමයි හේතුව. මේකයි මූලික කාරණය නිදානය. මේකයි හට ගැනීම. මේකමයි උපකාරක දේ. මේ මොකේදද? උපාදානයට. ඒ තණ්හාව. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආනන්ද තණ්හාව හටගන්නේ ඇයි තණ්හාව හටගන්නේ කියන එකට මේ විස්තර කළා ඉගැන්වුවා කියනවා. මොකක්ද ඉගැන්වුවේ? තණ්හාව හටගන්නේ විඳීම නිසා ආනන්දේ මේ විදිහට තේරුම් ගන්නයි කියනවා. මේ විඳීම මොනවද විඳීම? ඇහි ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. කනේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. නාසයේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. දිවේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. කයේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. මනසේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. මේ හට ගන්නා වූ යම් විඳීමක් ඇද්ද? මේ සියලුම විඳීම් නැත්තරම නැති වෙලා නම් නිරුද්ධ වෙලා නම් තණ්හාව හට ගන්නවාද? තණ්හාව හටගන්නේ නෑ. හොඳට බලන් හිතලා අපේ තණ්හාව වැඩුණිමක් නිසාද කියලා. අපේ තණ්හා වැඩුණේ විඳීම ඕන අපි රූපයක් බැලුවා. තණ්හා වැඩුණා. ආය ආයක බලන්න ඕනේ වෙනවා. ඕන අපි ශබ්දයක් ඇහුවා. තණ්හා වැඩුණා. ආය ආය ශබ්දය අහන්න වෙනවා. ආන්න ආසයි. අපිට සුවඳක් දැනුණා. තණ්හා වැඩුණා. ආය ඒ සුවඳ ඕනේ. රස දැනුණා. තණ්හා වැඩුණා. ආය ඒ රසේ ඕනේ. එහෙම නේද මේ ලෝකේ පැවැත්ම යන්නේ? පහස දැනුණා, තණ්හාවලුණා. ආයය යෝනේ. එතන ඉඳලා තමයි මේක පටලෙවිල්ල හටගන්නේ. සිතට අරමුණු සිටිනවා. තණ්හා ඇතුණා. ආයය යෝනේ. ඊට පස්සේ අපි යනවා ඔහේ යනවා අහුවෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා හොඳට මතක තියාගන්නයි කියනවා විඳීමට හේතුව නෑ තණ්හාවට හේතුව විඳීමයි කියලා. මම මේ දීඝනිකායේ මහනිදාන සූත්‍රයේ කියා දෙන්න කල්පනා කළේ මේකේ තියෙන විදිහට පටිච්චසමුපාද ධර්මය අපිට හොඳට පුරුදු කරගත්තොත් තේරුම් කරගත්තොත් ඔබට මේ ජීවිතේ මේ යම්කිසි නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව උපදව ගන්න පුළුවන්. ඊටු කොටස පස්සේ නම් බුද්ධ පූජාව තියන්න සූදානම් වෙන්න ඕනේ. සාදු සාදු සා